ගෞරවනීය දේශකයන් වහන්සේට දවසේදී ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ නිවන්මග ධර්මදේශනා මාලාවේ 16 වන බොජ්ජංග දේශනාව ලෙසයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරායස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි සියලු දේ සිද්ධ කළ යුතුයි. ඒ උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න ඕනේ. සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ඕනේ කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. එවැනි අරමුණකින් ආරම්භ කරපු නිවන් මාර්ග දේශනා මාලාවේ මේ දිනවල අපි සිද්ධ කරගෙන යන්නේ බොජ්ජංග පිළිබඳව කරන විග්‍රහය මෙහි තියෙන මෙහි බොහෝම වටිනාකමක් තියෙන හින්දායි මේ පිළිබඳව අපි වැඩි විස්තර සාකච්ඡා කරන්නේ තමන්ගේ හිත ධර්ම අවබෝධයක් ඇති වෙන විදිහට සකස් කරන විදිහයි බොජ්ජංග දේශනා මාලාවෙන් සිද්ධ වෙන්නේ ධර්ම අවබෝධයට අවශ්‍ය කරන අංග ටික තමයි බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග බෝධියට හේතු වෙන අංග එතකොට බෝධියට හේතු වෙන ධර්මය අවබෝධයට හේතු වෙන අංග ටිකයි බොජ්ජංග ඒ අංග ටික සකස් කරන විදිය සාකච්ඡා කරපුවාම අපිට ඒ අංග සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රීති සම්බොජ්ජංගය ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවයි මේ ප්‍රීතිය කියන එක මම කෙටියෙන් ඉතා කෙටියෙන් පසුගිය දවස්වල සාකච්ඡා කරපු දේවල්ම දේවල් වලට අදාළව කෙටි මතක් කිරීමක් කරන්නම් මේ බොජ්ජංගය දක්වා එකතු වෙන ප්‍රීතිය කියලා කියන්නේ පින්නත් මේ සාමාන්‍ය අපේ හිතේ උපදින ප්‍රීතිය නෙමෙයි. සාමාන්‍ය උපදින ප්‍රීතිය ඒක කාම ලෝකයෙන් අපිට ලැබිච්ච දේවල් හින්දා උපදින ප්‍රීතියක්. එතකොට ඒවා කාමාමිස ප්‍රීතිය. ඒ වගේම භව වශයෙන් යන්න හේතු වෙන භවයට අදාළව උපදිනා වූ ප්‍රීතිය. ඒවා ලෝකාමිසයි. ඒ වගේම භවගාමී ගමනකට හේතු වෙන ආකාරයේ ඒ දේවල් හින්දා ඇති වෙන ප්‍රීතිය ඒවා වට්ටාමිසයි. එතකොට ඒ වගේ මේ සංසාර ජීවිතේ නොයෙකුත් ලැබෙන දේවල් හින්දා ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ස්වභාවයේ තියෙන දේවල් හින්දා ඇති වෙන ප්‍රීතිය නෙවෙයි ඒ වයින් තොර වූ ප්‍රීතියක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් අපි ලබන්නා වූ ප්‍රීතියට වඩා ඒ වාගේ ඇලී ගැලී ලෝභ දේශ මොහ හේතුෙන් ලබන්නා වූ ප්‍රීතියට වැඩිය ඒ වායින් බැහැ වෙච්ච निराமிස මේ ආමිෂයෙන් තොර සාමිෂ ප්‍රීතිය නෙවෙයි निराමිස ප්‍රීතිය කියලා ප්‍රීතියක් තියෙනවා එන්න ඒ ප්‍රීතිය තමයි මේ බොජ්ජංගය දක්වා වර්ධනය වෙන්නේ එතකොට ඒක උපදවා ගන්නේ කොහොමද මේ ලෝකයේ තියෙන සීමාවල් ඉක්මවා ගිහිල්ලා ලෝකයේ තියෙන සාමාන්‍ය මිනිසුන්ගේ දේවල් අයින් කරපුවාම තමයි සාමාන්‍ය මිනිසුන් ප්‍රීතිය උපදවා ගන්න පංචකාම සම්පත්තිය භාවිතා කරනවා. අන්න ඒකෙන් තොරව මේ ප්‍රීතිය උපදවා ගන්න තමයි අපි උත්සාහ ගන්න ඕනේ නිරාමිස ප්‍රීතිය. ඉතින් මේක උපදවා ගන්න හේතු වෙන කාරණා මොනවද කියලා අපි සාකච්ඡා කරමින් හිටියා. ඊයේ දවසේ පෙරේද දවසෙත් මම හිතන්නේ පළවෙනි එක බුද්ධ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීමෙන් ඇති කරග ප්‍රීතිය ඇති කරගන්න විදිහ ධර්මයේ ගැන මෙනෙහි කිරීමෙන් ධර්මයේ තියෙන වටිනාකම ධර්මයේ තියෙන විශාලත්වය ධර්මයේ තියෙන මට දායාද වෙලා තියෙන ස්වභාවය මෙනෙහි කිරීමෙන් ප්‍රීතිය ඇති කරගන්න ආකාරයත් ඒ වගේම සංඝයාගේ ගුණ මෙනෙහි කරමින් සංඝයාගේ තියෙන මහා වටිනාකම මෙනෙහි කරමින් ප්‍රීතිය ඇති කරගන්නා ස්වභාවයක් ඒ වගේම ඊයේ දවසේ අපි කතා කරා තමන් කරපු ත්‍යාගී ගුණයන් තමන්ගේ ත්‍යාගී ගුණය ත්‍යාගානුස්සතිය ගුණවන්තව ජීවත් වෙන්න කොයිතරම්නම් ත්‍යාගශීලී බවක් තමන්ට තියෙන්න ඕනද නේද සීලවන්තව ගුණවන්තව ජීවත් වෙන්න කොතරම් කැපකිරීමක් කරන්න ඕනද අපිට බොහෝ දේවල් පින්නන්නේ අපිට ඕන හැටියට අපිට ඕන හැටියට තියාගන්න තමයි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ අපිට ඕන හැටියට හැම දෙයක්ම තියාගන්න. මං කැමති විදිහට හැම දෙයක්ම කරගන්න මම මහ කූර ජීවිතයක් කලාකට ගෙවනවා. ඡණ්ඩ ජීවිතයක් ගෙවනවා. නේද? මම කියන විදිහමයි කියලා අන්න ඇයට විදින විදිහට ජීවත් වෙනවා. අන්න ඒවා අතහැරලා Taman ළඟ තියෙන දේවල් දීම ඒ වගේම ඒ ත්‍යාගශීලී භාවය භාවයෙන් කටයුතු කිරීමෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් Tamanට ලැබෙන ලාභය පසකලා. හරිද? ඊටාම ත්‍යාගශීලීව කටයුතු කිරීමෙන් පින්වත්නි Tamanට ඒ නිර්ආමස ප්‍රීතිය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ගැඹුරු අදහසක්. ඒක මම ඊයේත් මතක් කරා. ගැඹුරු අදහසක්. ඕනෑම තත්වයක් යටතේ මම ඕනෑම තත්වයක් යටතේ මම නිරවුල් ජීවිතයක් ගත කරනවා. ඒ කියන්නේ මගේ දේ ගැන හිතන්නේ නැතුව එහෙම ගුණවන්ත ජීවිතයක් ගත කරන්න පින්නත් අපිට ගොඩාක් දේවල් කැප කරන්න ඕනේ. ආන්ගේ කැපකිරීම කරලා බලනද කැපකිරීම කරලා යම්කිසි කෙනෙක් අන්න ඉදිරියේ කිසි කෙනෙකුට කරදර කරන්නේ නැතුව තමන්ගේ යුතුයකම් ටික විතරක් සිද්ධ කරගුවොත් තමන්ගේ යුතුයකම් ටික කිසිම කොන්දේසි විරහිතව සිද්ධ කරන්න තමන්ට පුළුවන් නම් හරි ඒක මහා ගැඹුරු ජීවිතයක් වෙනවා නේද කාටවත් හොල්ලන්න බැරි ජීවිතයක් වෙනවා මට හොඳ කරපු අය විතරක් මම හොඳ කරනවා කියලා එකක් නැහැ මගේ අම්මා තාත්තා මට හොඳ කරේ නැත්තම් නේද මගේ අම්මා තාත්තා මට හොඳ කරේ නැත්තම් නෑ කියලා මම අම්මා තාත්තා නොසලකා ඉන්නේ නැහැ මගේ දරුවෝ මට හොඳ කරේ නැහැ කියලා මම දරුවන්ගේ යුතුයකම් කරන්නේ නැතු ඉන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ ජීවිතය ඉතාමත්ම නොසැලෙන තත්යකට පත් කරගන්න නම් ලොකු කැපකිරීමක් කරන්න ඕන තමන් මේ මේ වින්දනය තමන් ලබන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ලබන වින්දනය පසකලා තමන් ගුණවන්ත මිනිහෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ ගැඹුරු මානසිකත්වයකින් යුක්තව ගැඹුරු වටින, ඊටා වටින මනුෂ්‍ය රත්නයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් ලොකු කැපකිරීමක් එකට කරන්න ඕන. අන්න එහෙම අයට ලැබෙන ප්‍රතිලාභය තමයි. ලැබෙන ප්‍රතිලාභය තමයි පින්වත්නි ඇතුලාන්තයෙන් උපදනා වූ ප්‍රීතිය. හරිද? ඉතින් මේක කෙටියෙන්ම කෙටියෙන්ම ඉවර කරන්න පුළුවන් අපිට. ඇතුළාන්තයෙන් උපදින ප්‍රීතිය කියන එක ඒකෙන් ලැබෙන ලාභය කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කැමැති රූප කැමැති ශබ්ද කැමැති ගන්ධ කැමැති රස කැමැති ස්පර්ශ ලැබුණහමත් අපිට ඇති වෙන්නේ මොකද්ද සතුට ප්‍රීතිය නේද එතකොට ඒවා අර පැත්තෙන් අහිමි වෙනකොට මේ පැත්තෙන් ඊට වඩා වැඩි විශාල ප්‍රීතියක් උපදිනවා ඒකන කිසි පාඩුවක් වෙන්නේ නැහැ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන ප්‍රීතියක් ඉඳලා ඉතින් අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ලැබෙන ප්‍රීතිය හරිම කර්කසයි, කූරයි, ඡණ්ඩයි, ඇයි ඒවා හරි ඉක්මනට වෙනස් වෙනවා විතරක් නෙවෙයි හරියට දුක් විඳලා ගන්න ප්‍රීතියවල ඒවා. මේ පැත්තෙන් අපිට ලැබෙන ප්‍රීතිය නේද නැවත නැවත නැවත නැවත නැවත නැවත මුදු රළ ගහනවා වගේ මුළු ශරීරය පුරාවට පැතිර ගිය ප්‍රීතියක් බවට පත් කරගන්න පුළුවන්. ඒක අර අර අනිත්‍යවත් එක්ක සංසන්දනය කරනකොට ඉතාමත්ම ඉහළ තල එකයි තියෙන්නේ. අනිත් ඒවා හරියම පහළ මට්ටම රූප ශබ්ද ගන්ධ රස ආදී පස්කම් සැපයෙන් ලබන්නා වූ ප්‍රීතිය බොහොම පහළ මට්ටමේ තියෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ ඉතිරි කාරණා ටික එන බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සාගානුස්සති කියලා මම කිව්වා. ඉතින් ඒ වගේම සීලානුස්සතිය. තමන් රැකපු සීලය මෙනෙහි කිරීමෙන් තමන් රැකපු සීලය මෙනෙහි කිරීමෙන් විශාල ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි මම මෙච්චර කාලයක් මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මම සීලය ආරක්ෂා කරා. හරිද? ඉමානු ධම්මාය ධම්මපටිපත්තියා බුද්ධං පූජේමි කියලා ධම්මං පූජේමි කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන කාටද? ප්‍රතිපත්තියේ හිටපු අයට නැති අයට බය පැටලෙනවා හිත. නැති අයට හිත පැටලෙනවා කියන්නේ. නේද? සීලය නැති අයට ඒකෙන් ලොකු කරදරකාරී පැත්තක් උදා වෙනවා. පසු පසුපසුතැවීම් ඇති වෙනවා. එතකොට ඒ කට්ටියට මේ වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පස්සද්ධිය. ඒ කියන්නේ ඒ වාගේ මේ තියෙන කෙලෙස් වලින් බරිත ස්වභාවය ඇති වෙන්න හේතු වෙන ප්‍රීතිය උපදින්නේ නැහැ. හැම වෙලෙම මේවා මහා නොසන්සුන් තත්වයකට සංසිඳුනේ නැති තත්වයකට තියෙන කෙලෙස් හින්දා. අනේ කෙලෙස් හින්දා ඒ නොසන්සිඳුන ස්වභාවයේ තියෙන මේ වේදනා සංඥා ආදී තියෙන මේ හැම වෙලෙම නැවත නැවත යමක් ඉල්ලන ගතිය සංසිඳෙන්නේ නැහැ පින්වත්නි මේ ප්‍රීතිය නැතා. ඒ හින්දා තමන් මේ සඳහා රැකා වූ සීලය නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීමෙන් මම මෙන්න මේ විදිහට පංචශීලය ආරක්ෂා කරගෙන තිනවා මෙච්චර කාලයක් මම මේ විදිහට මගේ මම කිසිම වැරද්දක් කරන්නේ නැතුව ජීවත් වෙලා තිනවා මම මේ විදිහයි කියලා තමන්ගේ රැක රැකගත් සීලය මෙනෙහි කිරීමෙන් තමන්ට ලොකු ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන් ඒ මොකද ඒ සීලය රැකීමෙන් අපි බුදුරජාණන් වහන්සේට කරපු ලොකුම අනුග්‍රහයක් තියෙනවා. සීලවන්ත කෙනාට පින්නත් නේ සීලවන්ත කෙනාටින් ශාසනයට හානි වෙන්නේ බොහෝම අඩුයි. හරිද? සීලවන්ත කෙනාටින් ශාසනයට හානි වෙන්නේ බොහෝම අඩුයි. ඉතින් මේකෙන්ද ඒ සීලය තුලින් උපදනා වූ ප්‍රීතිය Tamanට සමාධියට හේතු වෙනවා. ඉතින් ඒක හින්දා අපි කෙනෙකුට අවශ්‍ය නම් අර ඉස්සෙල්ලා මම ඔයිට කලින් මතක් කරා වගේ භාවනා කරද්දී විශේෂයෙන්ම හිත එකඟ නොවන අවස්ථාවලදී ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න පුළුවන් ධර්මය ගැන මෙනෙහි කරන්න පුළුවන් මහා සංඝරත්නය ගැන මෙනෙහි කරන්න පුළුවන් ඒ වගේම තමන්ගේ ත්‍යාගශීලී බව ගැන මෙනෙහි කරන්න පුළුවන් ඒ වගේම සීලය ගැන මෙනෙහි කරන්න පුළුවන් ඒවා මෙනෙහි කරනකොට හිත එකඟ වෙන්න පටන් ගන්නවා හරි ඒ වගේම තමයි ඊළඟ කාරණාව තමයි දේවතානුස්සතිය කියලා කියන්නේ. හරි. දෙවියන් ගැන මෙනෙහි කරන්න කොහොම ඔන්න දැන් නම් වැඩි කැමති. නේද? ඕක ඉතින් මේ දෙවියන්ගෙන් පිහිට ගන්න එහෙම කරන මෙනෙහි කිරීමක්ද මේක? නෑ. දේවතානුස්සතිය වඩන්න පින්නත් නේ දෙවියන්ගේ ಗುಣ සිහිපත් කරමින් තමන්ගේ ජීවිතයට ඒ ಗುಣ ඇති කරගෙන තියෙනවා නම් යම් කෙනෙක්. දෙවියන්ගේ එක වෙනත් අපි සාමාන්‍ය මොන හරි උනහම පිහිට ඉල්ලන්නේ කාගෙන්ද? දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා. නේද? එතකොට බ්‍රහ්මයන් ගැන අපි අහලා තියෙන සතර බ්‍රහ්ම විහරණේ යුක්තයි කියලා. දෙවියන්ගේ තියෙන ස්වභාවය තමයි ශ්‍රද්ධාවෙන් ඉහළ ශ්‍රද්ධාවකින් යුක්තයි. ඒත් එවැනි උසස් තත්වයකට නැත්තම් බොහෝ සැප විඳින තත්වයකටපත් උනේ ශ්‍රද්ධා සම්පන්න කටයුතු කරලා. ත්‍රිවිධ රත්නය කෙරෙහි හෝ ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු ඇත්තෝ බොහෝ සැප සම්පත් ලබා ගන්න තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ ජීවිත හරි සැහැල්ලු ශරීර ඒවා. හ්ම්. සැහැල්ලු ශරීර මේ වගේ ඕලාරික ශරීර නෙවෙයි. ඉතින් ඒ එතන අපි නවතින්න කියලා කියනවා නෙවෙයි. නමුත් හතර පහ වැඩනට වැඩිය හොඳ නැහැ නේද? ඒ වගේ තැනක්වත් ලබා ගන්න එක ඉතින් ඒකින්ද ඒවා මෙනෙහි කරලා මගේ ළඟ දෙවියන් හා සමාන ගුණ තියෙනවා මමත් බොහෝ ශ්‍රද්ධා සම්පන්නය. මං අන් අයට හිත වෙනවා මට දෙවි කෙනෙක් වගේ කියලා අපි කියන්නේ නේද? සමහර අපිට කියනවා දෙවි කෙනෙක් වගේ කියලා. මම දන්න එක මහත්යෙක් ඉන්නවා ඒ මහත්යට අනෙක්කට කතා කරන්නේ දෙවියෝ කියලා. හරිද? මේ අපේ දෙවියෝ කියලා කියන්නේ. ඉතින් අන් අයට බොහොම කරුණාවෙන් පිට වෙමින් තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න විශාල කැපකිරීමක් කරපුවාම ඒ වගේ හරි දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් වගේ ජීවත් වෙනුනේ ඉන්න තැනට පවා නේද අපි කියනවානේ මේ තරත්තිය ඉන්න තැනකට පවා දෙවියන්ගේ පිහිට ඇල්ම ගල්ම තියෙනවා නම් ඒ තැන ශාස්ත්‍රීය වෙන බව සඳහන් කරනවා පරිණිදාන සූත්‍රයේ සඳහන් වෙනවා ඒ පින්වන්ත අය ගිහිල්ලා එක තැනකදී මේ එක නගරයක් ඉදිරි ඉදිකරන්න කට්ටිය ඉඩම් වෙන් කරද්දී ගුණවන්ත මිනිස්සු බුදුරජාණන් වහන්සේ මේක දැකලා කියන අන්න අර අන්න අර තැන්වල මේ ඒ ඒ මැතිවතුරු ගුණවන්ත අය සිල්වන්ත අය ඇවිල්ලා මේ කොටස මගේ මේ කොටස මගේ කියලා වෙන් කරගන්නකොට ඒහා සමානව මොකද කරන්නේ දෙවිගොල්ලෝ ඒ කට්ටියගේ බලපරාක්‍රමය ඒ ඒ කොටස් වලට යොදවනවා කියලා කියනවා දෙවියොත් ඒවා පිළිබඳ සීමා නිර්ණය කරගන්නවා කියලා හොඳ මිනිස්සු ඉන්න තැන්වල ට ඇල්ම බල්ම දාගෙන ඉන්න මොකටද පුණ්‍ය නමෝදනා කරගන්න. බොහෝ එතකොට ඒ ඒ හිත්වල ඇතිවෙන දිව්‍ය ගතිය පින්නන්නේ. පින කියන්නේ පිනායම. නේද? අපේ චිත්තසංතානවල ඇතිවෙන දෙවියන් හා සමාන සිතුවිලි ඇතිවෙනකොට ඒවා දැක ඒවා අසා ඒවා දැනී පැහැදුන දෙවියෝ අපේ හිතෙත් එක්ක සමාන්තර වෙනවා. හරි දැන් බලන්නකෝ අපි ඔය මේ අපිට හොඳ කෙනෙක් හම්බුනාම අපි අපිත් හොඳයි නං හරි. හරි. හොඳ කෙනෙකුට හොඳ කෙනෙක් හම්බුනාම මොකද වෙන්නේ? මොන හරි වැඩක් කරන්න ගියාම හරි කරුණාවන්ත හරීම නම්‍යශීලීව හරියට නිකන් මේ කිසි හිතක් සිද්ධන්නේ නැතිව නිකන් බොහොම සෞම්‍ය කෙනෙක් යාළුවෙක් විදිහට හම්බුනහම කීසරයක් මතක් වෙනවද කියන්නේ ඊට පස්සේ නේද? ආන්ගේ වගේ තමන්ගේ තුල ඒ ගුණයන් මම වර්ධනය කරගෙන කරගත්තා කියලා ඒ ඒ ඒ වගේ බොහොම කැපකිරීමකින් කටයුතු කරනකොට තමන්ට ලොකු ප්‍රීතියක් උපදිනවා මම දෙවි කෙනෙක් වගේ ජීවත් වුණා කියලා දෙවියන්ගේ ගුණයන් මෙනෙහි කරමින් තමන්ගේ ජීවිතයට ඒවා එකතු කරගත්තා නැත්නම් එකතු කර ගනිමින් ඉන්නවා මම ඒ වගේ මේ වර්තමාන ජීවත් වෙනවා කියලා හිතනකොට නේද මේ යක්ෂයෝ පරාක්ෂයෝ ප්‍රේතයෝනේ ප්‍රේතයන්ගේ ගතිය මොකද්ද පුදුම මසුරුකමක් තියෙනවා. නේද? ප්‍රේතයන්ගේ ගතිය පුදුම මසුරුකමක්, කෑදරකමක් තියෙන්නේ. අන් අයට නැතුව Tamanට විතරක් කියලා වැඩි අකුසලයන්ගෙන් පිරිච්ච අය තමයි ප්‍රේත විශේෂ උපදින්නේ. භූතයන්ගේ ලක්ෂණය මොකද්ද? පුදුම විදිහට අනිත් අය රවට්ටන්නේ. බෝරු කියන්නේ හරිද? ඒ කියන්නේ පුදුම දැන් ඔය සමාජාලාට භූතයන්ගෙන් එහෙම වැඩ ගන්න කට්ටිය නේද භූතයන්ගෙන් වැඩ ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය එක එකකට භූතයන්ගෙන් පිහිට අරන් දෙන්න ලෑස්ති කරගන්නවා. අපි ගිහිල්ලා මොකද කරන්නේ? අර භූතෝ ඉස්සරහා වැඳගෙන නේද? එක එක කරගන්න. දැකලා තියෙනවද ඒ තැන් වල කරන වැඩ ඊට පස්සේ? ඔන්න කියනවා මොකක් කර මේක මෙහෙම කරන් ඉන්න මෙහෙම කරන් ඉන්න මෙහෙම කරන් ඉන්න. එතකොට හරියටම හරියනවා කියනවා. ගියාට පස්සේ හරියන්නේ නැතුව ගියාට පස්සේ මොකද කරන්නේ? කියනවා මේ මල ගෙදරක ගියාද? ඊට පස්සේ කියනවා නෑ නෑ අපි මලගෙදර ගිහින් මලගෙදර ගියගෙන කෙන්ඩරි. නේද? එතකොට මෙහි පිට ඉන්න භූත රසකත්ත කට්ටිය තමයි ඔය වැඩේ කරන්නේ. නේද? මොනවා හරි කියලා අනිත් අයව රවටීම් රවටමින් ඊ타ත්ම නේද පහත් ගති ගුණ තියාගෙන ඉන්න. යක්කුන්ගේ වැඩේ කොහොමද? අපි කියන්නේ මේ මම යකෙක් වගේ මිනිසෙක් කියලා කියන්නේ යකුන්ගේ වැඩේ තමයි Tamanට ඕන විදිහටම නේද අන් අයට රිදවමින් අන් අයගේ අන් අය ගැන නොහිතා Tamanට ඕන විදිහට වැඩ කරන අය. ඉතින් දැම්මම සමහර අයට പ്രേත සිත් පහළ වෙනවා, භූත සිත් පහළ වෙනවා, මලයක්ෂ සිත් පහළ වෙනවා. හරිද? ඒ සිත් පුරුදු කරත් මොකද වෙන්නේ? ආචින්න කර්මයක් විදිහට ඒ සිත් පහළ වුණොත් එහෙම හරි වැඩේ තමයි වෙන්නේ. ඒ වගේම දෙවිවරු වගේ ජීවත් වෙන අය ඉන්නවා. ඒ කට්ටිය පුදුමාකාර සතුටකින් ජීවිතය ගන්න ඒවා මෙනෙහි කරනකොටත් වෙනවත් නේ. ඇත්තට බොහොම ලොකු සතුටක් එතන ඒක මගේ ජීවිතේ මම අන්නේ වගේ ඊටාම සුවදායක සාන්තව ගෙනිච්චා කියලා Tamanට හිතන්න පුළුවන් නම් ප්‍රීතිය උපදවා ගන්න, ඊරාමස ප්‍රීතිය උපදවා ගන්න පුළුවන්. ඊළඟට පින්නන්නේ උපසමානුස්සතිය කියන කියන එක. ප්‍රීතිය උපදවා ගන්න හේතු වෙනවා. උපසමානුස්සතිය කියලා කියන්නේ මේ හැම තැනකම විසිරෙන හැම තැනකම විසිරෙන මේ හිත එක ආරම්මණයක නැත්නම් මේක සමනය කරන්න පුළුවන්කම තියෙනවා. මේක සාන්ත කරන්න පුළුවන්කම තියෙනවා. එක අරමුණක මේ හිත නවත්තන්න පුළුවන්කම තියෙනවා. එක අරමුණක මේ හිත නවත්වීමෙන් කොයිතරම්නම් සෝදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්ද කියලා. බුදුජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රථම ධානය තුළ උපදනා වූ යම්කිසි ප්‍රීතියක් තියනවාද අන්න ඒ ප්‍රීතිය දිව්‍ය ලෝක සැපයට වැඩිය ලොකු සැපයක් කියලා. හරි. දෝරේ ගලා යන උල්පතකින් ගලාගෙන යන වතුර වගේ අකණ්ඩ නැගෙන මේ ප්‍රීතිමත් ස්වභාවය. හිත සමාහිත කිරීමේ. හරි. ඒක මේ ජීවිතේ ලබා ගන්න පුළුවන් බව මම එතකොට එතකොට අපිට දැනෙන්න ඕනේ. මේ සාන්ත හිතක තියෙන උත්කෘෂ්ඨ ස්වභාවය දැනෙන්න උපසමාය தත්ත්වයටපත් වෙච්ච හිතක සාන්ත වෙච්ච හිතක තියෙන උත්කෘෂ්ඨ ස්වභාවයේ හිතෙන වටිනාකම අපි පින්වත්නි මම හැමදාම කියන්නේ ඔය පාරේ යනකොට හරියට දෙබල් කුඩයක් අරන් යනවා වගේ මේ හිත අරන් යනකොට නේද මොන හරි දකින්නකොට නේද දේශය ඇති වෙනවා රාගය ඇති වෙනවා ඊර්ෂ්‍යා ඇති වෙනවා නේද මසන්සුම්කම් ඇති වෙනවා ගිජුකම් ඇති වෙනවා කෑදරකම් ඇති වෙනවා මසුරුකම් ඇති වෙනවා නේද දකින්න අහන විඳින දේවල් හින්දා එහෙනම් මේ හිත හැම වෙලෙම ඇවිස්සෙනවා ඇවිස්සෙන දූවිලි ගොඩක්කට වතුර දැම්මොත් මොනවා වේද ඇවිස්සෙන ස්වභාවය මොහොතකට නැති වෙනවා. ඒ වගේ කවුරු තරහයෙන් කතා කරත්, කවුරු ඊර්ෂ්‍යාවෙන් කතා කරත්, කවුරු ක්‍රෝධයෙන් කතා කරත්, කවුරු රාගයෙන් කතා කරත් මොන මොන විදිහකින් මට බාහිර ලෝකයෙන් මොන අරමුණාවක් මගේ හිත ඒ සමාහිත හිත කිසිම විදිහකින් හොල්ලන්න බැරි තත්ත්වයකට මට තියාගන්න පුළුවන් නම් සාන්තව තියාගන්න පුළුවන් නම් කොච්චර සාහනයක්ද නේද කොච්චර සහනයක්ද මේ ලෝකේ හැමතැනම අල්ලන්නේ පොර අල්ලන මිනිස්සු ඉන්නේ. නේද? රණ්ඩු අල්ලන අය ඉන්නේ. කුහක අය ඉන්නේ. කුහක අය ඉදිරියේ, කූර අය ඉදිරියේ, ඡණ්ඩ අය ඉදිරියේ, ගෝර අය ඉදිරියේ මට නිශ්චලව ඉන්න පුළුවන් ක්‍රමයක් සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කළා. ආන් ඒ විදිහට ඒ උපසමාය කියන தত্ত্বය කොච්චර ලොකු සහනශීලී தত্ত্বයක්ද කියලා තමන්ම මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනකොට පින්නත් නේ අර රාගාදී කෙලෙස් ධර්ම මෙනෙහි කරනකොට බැරි ලෝභ ඇති වෙන්නේ නේද? තමන් ආදරය කරන අය තරහ තරහෙන් ඉන්න අය මෙනෙහි කරනකොට අපි බැරි දේශ ඇති වෙනවා නේද? ඒ වගේම මේ උපසමාය tattකටපත් වීම පිළිබඳ මෙනෙහි කරනකොට අපිට නිරාමස ප්‍රීතිය ඇති වෙනවා. හරි? එතකොට ලෝකයේ ලෝකයේ සැරෙන ලෝකයේ නොසලී සිටින්නට මට මෙන්න මෙවැනි තත්වයක් බුදුරජාන් වහන්සේගේ ශාසනයෙන් මට ලැබිලා තියෙනවා කියලා ඒ උපසමාය තත්ත්වයටපත් වෙච්ච අත්තන් පිළිබඳව අස්සදි මහ රහතන් වහන්සේ වැඩම කරනකොට උපතිස්ස පරිබ්‍රාජකයා දැනගත්ත මේ මහ උත්මයෙක් කියලා කොහොමද? ඉන්ද්‍රියන් වල තියෙන සංවර භාවය හින්දා. ඒ ඉන්ද්‍රියන් සංවර උනේ. හිත සමාහිත වෙලා තියෙන හින්දා. හරිද? කොහොමද හිත සමාහිත උනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබිච්ච ආభాසයෙන් හිත සමාධිය හිත වුණා. මොකක්ද මේ සමාහිත භාවය කියලා කියන්නේ? ඉල්ලන්නේ නෑ. ඉල්ලන්නේ නෑ. මොකද ඉල්ලන්නේ නෑ ඒ හිත. දැන් අපි පාර යනකොට අපිට හරියට දේවල් ඉල්ලනවා. දැන් මේ මේ වෙලාවෙත් හිත එක එක වෙල්ලනවා. නේද? කලින් දැක්ක ඒවා දකින්න ඕනේ, කලින් අහපු ඒවා අහන්න ඕනේ, කලින් විඳපු ඒවා විඳින්න ඕනේ කියලා ඉවරක් නැතුව මේ හිත අපෙන් එක එක ඒවා ඉල්ලනවා. ආන්ගේ ඉල්ලන ස්වභාවයෙන් අයින් වෙලා ඉන්න පුළුවන් මේ හිත මොකුත් මේ ලෝකෙන් ඉල්ලන්නේ නැත්තම් අන්න ඒවා මෙනෙහි කරන්න ඕනේ කියනකොටත් සතුටුද නැද්ද ඒ වගේ එකක් නේද උදේම නැගිටලා රත් වෙලා දැවිලා පිච්චිලා වගේ ඉන්නේ නේද අපේ හිත එක එක ඉල්ලනවා අපි අහවල් අය ගිහිල්ලා බලන්න අහවල් විදිහට අහවල් දේවල් අහන්න අහවල් දේවල් විඳින්න කියලා නේද ඉවරක් නැතුව මේ හිත අපෙන් එක එක දේවල් ඉල්ලනකොට දෙන්න වෙනවද නැද්ද? දුන්නේ නැත්නම් මොකද කරන්නේ? අපේ හිතම අපිව පීඩාවටපත් කරනවා නේද? තැවිලි දැවිලි සහිත හැඟීම් උපදිනවා ඒවට කියන ආශ්‍රයයන් කියලා මේ හිත ඉල්ලන දේවල් අපි දෙන්න ඕනේ. ඉතින් අපි හරිය වදයකට වැටලා ඉන්නේ. ලොකු වදයකට වැටලා ඉන්නේ. මොකද්ද මේ වැටලා තියෙන වදේ ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕනේ. ඉතින් හරියම හන්සිය අපිට. නේද? හරි මහන්සි කීසරයක් එකම රූපෙ පෙන්වවද දැන් ඔය හිතට? දැන් ඇද්ද? කීසරයක් එකම ශබ්දය ඇස්සුවාද? දැන් ඇද්ද? කීසරයක් එකම ගන්ධය කීසරයක් එකම රසය ලබා දුන්නත් දැන් ඔය නේද? දිවට නාසයට කීසරයක් එකම පහස ලබා දුන්නද ඔය ශරීරයට? දැන් ඇද්ද? දැන් ඇති උනේ නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා ඒ ඉල්ලන හිඳයි දෙන්න වෙන්නේ දුන්න නැත්නම් රිදවනවා ඒව මොකක්වත් නැත්තම් නේද මෙන්න මේ උපසමාය තත්ත්වර මගේ හිතපත් කරගන්න ඕනේ කියලා මෙනෙහි කරනකොට ඒ වගේම මේ උපසමාය තත්ත්වයේ තියෙන වටිනාකම මෙනෙහි කරනකොට තමන් මේ වෙනකොට ඇති කරගෙන තියෙන යම් උපසමාය තත්ත්වයක් තියෙනවා නම් ඒවා මෙනෙහි කරනකොට ඔන්න ලොකු නිරාමිස ප්‍රීතියක් උපදිනවා ඊළඟ ඒ සභාව කළ යුතු ඊළඟ කාරණා තමයි උපසමා නොසතිය කියලා. ඊළඟට පින්නත් මේ ලෝක පුද්ගල පරිවර්ජනතාව. හරිද මේ ප්‍රාණඝාත කරන අදත්තාදාන කරන කාමයේ වර්ධවා හැසිරෙන බොරු කියන කේලම් කියන පරුස වචන කියන හිස් වචන කියන හරි බොහෝ නුගුණ සහිතව කිසිම සිනිදු බවක් නැති කිසි ඊ타ත්ම පරුස ගෝර ගති තියෙන පුද්ගලයන්ගේ තමන් මොකද කරන්න ඕනේ මේ සරේ කට්ටිය බැහැර කළ යුතු වෙනවා. හරිද? ඔය බැහැර කිරීම කියලා කියද්දී සමහර පුද්ගලයෝ ඉන්නවා පින්නන්නේ අපිට බැහැර කරන්න බැරි අය. බැහැර කරනවා කියන්නේ ඔක අත්හල දාලා යනවා කියන එක නෙවෙයි. හරි ඒකට හිමීම මගේ හරින්න ඕනේ. ඒත් සමහර වෙලාවට තමන්ගේ අම්මා තාත්තා මේ වගේ අය. තමන්ගේ දරුවෝ මේ වගේ අය සමහර වෙලාවට. හරි තා කූර ඡණ්ඩ ගත තියෙන අය. එතකොට පුළුවන් නෑ බැහැර කරලා යන්න. දමල ගහලා යන්න පුළුවන් අයත් ඉන්නවා නේද? ඉතා ශක්තිමත් අයට ගිහිල්ලා පැවිදි වෙන්න හරි කියලා වෙලා යන්න පුළුවන්. නමුත් සමහර ඇත්තන්ට එහෙම බෑ. මොකද එතනම ඉන්නව තව හොඳයි. නේද? ඒ වෙලාවට මතක කරන්න. හානිය අවම කරගන්න ඕනේ. නේද? හානිය අවම කරගන්න මොකද කරන්නේ? කර්මය මෙනෙහි කරන්න ඕනේ. හරි. එතකොට කරන්න තියෙන්නේ ඒ පුද්ගලයෝ નિවැරදි කරන්න උත්සාහයක් ගන්න අතරවාරයේ කාවද රැක ගන්න ඕනේ. තමන්ව රැක ගන්න ඕනේ. අර මාව මම මම පීඩාවටපත් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු අපේ ශරීරය ශරීරයේ අපි හිතමු මගේ මේ මගේ මූණ හොඳ නැහැ. මගේ මූණ හොඳ නැහැ කියලා මම මැරෙන්නද? මූණේ හැඩය හොඳ නැහැ කියලා මැරෙන්නද? ඒක දරාගෙන ඉන්නේ නේද? ඇයි ඒක දරාන්නේ? ඒක තමයි කර්මයෙන් හම්බෙච්ච කර්මයෙන් හම්බෙච්ච උස. කර්මයෙන් හම්බෙච්ච මහත කේත්තු. ඉතින් ඒවට මට කරන්න දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් ඒක දරාගෙන ඉන්නවා වාගේ මේ මට මේ දරුවා, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා මේ අය මට උරුම වෙච්ච දේවල්. ඒවා කර්මානුරූපව ආවේ. නේද? ආන් ඒ විදිහට තමන්ගේ හිත අයින් හිතෙන් ඒවා බාහිර කරගන්න ඕන. නැත්නම් ඒ පුද්ගලයන්ව ක්‍රමානුකූලව හැකියාවක් තියෙනවා විශේෂයෙන් තමන්ගේ යාළුවෝ එහෙම. පාප මිත්‍රයෝ ඉන්නවනේ. පාප මිත්‍රයෙක් කියලා දැනගත්ත ගමන් මොකද කරන්නේ? ක්‍රමානුකූල මේ පාප මිත්‍රය ක්‍රාමගත ගෙන්නපා කියලා එහෙමද? නෑ එහෙම නෙවෙයි නේද? නුවණින් මග හර යන්න ඕනේ. නුවණින් මග හර යන්න ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි නිරාමිස පැත්තට නෙවෙයි යාළ හැම වෙලෙම අදින්න කොහෙද? නේද? අරව බලන් යන්න දෙන්න, මෙයා බලන් දෙන්න යන්න, ඇවිදින්න යන්න දෙන්න. හරිද? විනෝද ගමන් යන්න දෙන්න, අතෙන්ට යන්න දෙන්න, මේක කරන් දෙන්න, කතා කර කර ඉන්න දෙන්න. නේද ඉවරක් නැතුව ඇලී ගැලී වාසය කිරීමටම හේතු වෙන සමහර පිරිස් ඉන්නවා පින්වත්නි ඇලී ගැලී වාසය කරන්නම කැමති පිරිස් ඉන්නවා අන්න ඒ පිරිස් කියන්නේ ඈත් වෙන්න ඕනේ හරි එන කූර අයින එතකොට සමහර වෙන උපදෙස් ගන්නවනේ ඒකට දෙන උපදෙස් මොනවද ඔයාට එහෙම කරා නම් ඔයා නිකන් ඉන්න එපා නේද දන්නවනේ කියන විදිය නේද හ්ම් මොකටද නිකන් ඉන්නේ ඇයි බය ඉන්නේ හ්ම් කියලා අර අපි කොහොම හරි සමාහිත කරගන්න හදන හිතට මොකද කරන්නේ? ඔව් දේනවා ඉවරක් නැතුව මහා නේද? පරිසවචන කරන් පරිසවචන කියනවා. ඔය කියන උපසකම් හරියන්නේ නැහැ කියලා නේද? අපේ හිතත් අවුස්සලා නේද? මොකද අන්නේ වගේ කුරුර ඡණ්ඩ ගති තියන අයගෙන් හිමීම ගන්න ඕනේ. ඒක අනිත් පැත්ත තමයි සිනීද පුද්ගල සේවනතා. ඒ කියන්නේ සෞම්‍ය ගති තියෙන පුද්ගලින්ව ඇසුරු කරන්න ඕන හැම වෙලෙම. අපේ හිත පරස වෙනකොට එතකොට අපේ හිත හරියට පරසලා ගහන්න ඕන, බයින්න ඕන, දඟලන්න ඕනේ කියලා අපි ඉතින් ඉස්සෙල්ලාම කියන්නේ ඉතින් ආශ්‍රය කරන කෙනා මෙයාට කියනවා එයා කියන්නේ ඔහොම නෙමෙයි හිතන්න ඕනේ. ඕක වර්ග වැඩක්. හරි ඇයි වාට ඒක හොඳින් කියන් තිබ්බනේ තේන්නේ වාගේ තමයි වැරද්ද. මේ බලන්න කියලා හරිය අපූර්වට පෙන්නලා දෙන. හ්ම් නේද? මේවත් එක්ක ඇලි ගැලි ඉඳලා තේරුමක් නැහැ කියලා කියලා දෙන හැම වෙලෙම සුවදායකව සාන්තව ජීවත් වීමේ වටිනාකම කියලා දෙන පුද්ගලයෝ කලාතුරකින් හොයාගන්න පුළුවන්. අඩුයි හැබැයි. නේද? ඔක්කොම ඉන්නේ කොයි වගේ රැද? ඔක්කොම ඉන්නේ මහා පරුෂ ගති තියන අය. මහා පරුෂ ගති තියන එක. ඉතින් අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ ඒවට සාධාරණ හේතු තියෙනවා කියලා. හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ පින්නන්නේ හැම නිමේෂයකම අපිට ඒ වගේ හිතලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සාන්තව ඉන්න ඕනේ කියලා අර හොඳේ පුද්ගලින්ව ආශ්‍රය කරන්න ඕනේ. හොඳේ පුද්ගලින්ව ආශ්‍රය කරනකොට අපේ හිතත් සාන්ත වෙනවා. හරිද? පෞස්ස පුද්ගලින්ව ආශ්‍රය කරනකොට අපේ හිතත් පෞස්ස වෙන්න හේතුවක් වෙනවා. ඒක එතකොට අර නිරාමිෂ ගතිය නැති වෙලා යනවා. වැරදි කරන්න පෙළඹෙනවා පිනන්ද බොහෝ දෙනෙකුට මේ දෙමාපිය හොඳටම දන්නවනේ. දෙමාපිය විදිහට හොඳටම දන්නවා තමන්ගේ දරුවෝ පාප මිත්‍රයන් ආශ්‍රය කරනවා නම් අම්මලා තාත්තලා කැමතිද? නෑ. ඇයි බෝ වෙනවා කියලා හොඳටම දන්නවා නේද? ඒ වගේ ඒ අනුන් ගැන අනුන් ගැන අපි දන්නවා වගේ තමන් ගැනත් හිතන්න. මං හැම වෙලේම මිත්‍රයෝ එක්ක කරගන්න ඕනේ. කොයි වගේ මිත්‍රයෝද? තමන්ගේ මානසිකත්වයට වැඩිය ඉහළ මානසිකත්වයක් තියෙන මට හැම වෙලේම අරමුණක් දෙන මාව මොකක් හරි මට ටාගට් එකක් වෙන්න. හරිද? එයා ආශ්‍රය කරනකොට මම දැනගන්න ඕනේ මට වැඩිය මානසිකත්වයේ ඉහළයි මට එයාගෙන් හැදෙන්න දෙයක් තියෙන්න ඕනේ. හරි. මට එයා එයාත් එක්ක ජීවත් වෙනකොට හිතන්න දෙයක් තියෙන්න ඕනේ. හ්ම්. මට හැම වෙලෙම සමාහිත හිත සමාහිත කරගන්න හේතු වෙන චරිතයක් මගේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. එතකොට අපි ගන්නෙම නැතුව ඉහළට ඉහළට ඇදලා යනවා. ඒ කියන්නේ හොඳ අයව ළඟින් ළඟ ආශ්‍රය කරන්න ගන්න ඕනේ. ඉතින් එතකොට අපිට නිර්ආමිෂ ප්‍රීතිය කියන තැන ළඟා වෙන්න පුළුවන්කම පුළුවන්කම තියෙනවා පින්නත් නේ. ඊළඟට ප්‍රසාදනීය සුත්තන්ත පච්චවේකනතා. එක එක සූත්‍රයන් ගැන අපි අහලා තියෙනවා නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන. ඒ සමහර සූත්‍රයන් පිළිබඳව අපි මෙනෙහි කරනකොට නැත්නම් අපි ගවේෂණය කරනකොට ඒවා විමසලා බලනකොට ඒවා තුළ තියෙන ඒ මේ තිබ්බ එක එක අයගේ තිබ්බ ගුණයන් ගැන බලනකොට මම ඊයේත් මතක් කරේ නේද? ගෝසිංහ වනයේ ගැන තියෙන සූත්‍ර ධර්මය. ඒක අරගෙන බලනකොට ඒ ඒ ඒ අය හැසිරෙච්ච විදිහ දැන් රාහුල හාමුදුරුවෝ ගැන තියෙන අම්බලට්ටික රාහුල වාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ නේද රාහුල හාමුදුරන්ට මේ අවවාද දුන්න හැටි. රාහුල හාමුදුරුවෝ හැසිරෙච්ච විදිහ. හරිද? ඒවා ගැන හිතලා බලනකොට අපිට ලොකු ප්‍රසාදයක් උපදිනවා. එක විනය දේශනාවකදී සඳහන් කරනවා දැන් ඔය අනුසපන්න කෙනෙක් එක උපසපන් නැති කෙනෙක් එක්ක උපසපන් භික්ෂුවකට එක රාත්‍රියක් එක වහලයක් යට ඉඳ බෑ කියලා විනය නීතියක් පනවනවා. මේක පැනෙවුවා. පනවලා දැන් බුදුරජාණන් වහන්සේලා වැඩම කරපුවාම රාහුල හාමුදුරන්ට විදිහක් නැහැ. හරිද? එදා රාත්‍රියම ගත කරේ කොහෙද? වැසිකිළියක. හරිද? ඇයි? අන්න බලන්න නේද? කොච්චරනම් සුවච කීකරු ස්වභාවයද? ඒක උදේ උදෑසන මේ බව දැනගත්තාම ආයසරයක් මේ විනය නීති වෙනස් කරනවා. රාත්‍රියෙන් 3 නැත්නම් හිමිදිරි පාන්දර නැගිටලා යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ගේ ඒ මහා සංඝරත්නය එතකොට උන්වහන්සේ ඒ මහා උත්මයන් වහන්සේලාගේ චරිත අරගෙන බලනකොට ඒවා ගැන දැනගන්න අපිට හම්බෙන්නේ ඒක සූත්‍ර ධර්ම වලින් පුළුවන්කම තියෙනවා. ඒ ඒ තැන්වලදී වෙච්ච සිද්ධි. හ්ම්. එතකොට රතවිනිත සූත්‍රය එහෙම ඉවර වෙනකොට රතවිනිත සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ කියලා දන්නේවත් නැහැ. අන්තිමට තමයි සාකච්ඡාව ඉවර වෙනකොට තමයි දන්නේ මේ සරියුත් මහ රහතන් වහන්සේ කියලා. ඉතින් එතකොට ඒ පුන්න තෙරණ සරියුත් මහ රහතන් වහන්සේට කියනවා අනුබුදු හිමිරගේ අපි අපි අපි සලකන සරියුත් මහ රහතන් වහන්සේ කියලා දන්නවනම් මේ මම මට මේ විදිහේ ධර්මයේ ගලාගෙන එන්නවත් නැහැ කියලා. ඒ මත්තානි පුත්‍ර පුන්න තෙරුන් වහන්සේ අන්න එහෙම සඳහන් කරනවා. ඉතින් ඒ වගේ දේවල් දකින්නකොට පින්නත් අර අපේ චිත්තසංතානවල මහා සාන්ත ස්වභාවයක් මහා සුවදායක තත්ත්වයක් ඇති වෙනවා. සාමාන්‍ය පරිසූත්‍රය දේශනා කරපු රාජසත් රජු ජේතවනාරාමයට වඩිනකොට 3000කට වැඩි වික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා බුදුරජාන් වහන්සේ අභියස අඩුම ගානේ පුංචි කාරණ සද්දයක්වත් නැහැ. හරි සදහස රජුලක පාටම පහදිනවා. මගේ උදයි බද්‍ර කුමාරයා මේ වගේ වුණා නම් කියලා. එයා හරි බංගකාරයෙක් කෙනෙක් නේ. එහෙනම් හිතුවක්කාරයෙක් කෙනෙක් නේ. අජාසත් රජුගේ පුතා අන්තිමට මොකද කරේ? අජාසත් රජුම මරුවා. හරිද? ඒක පීතෘ ඝාතක රජ પરම්පරාවක් වුණා ඒ විදිහට. પરම්පරා ගානක් ඒ විදිහටම වුණා. ඉතින් ඒ නමුත් මේ සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරන වෙලාවේ ඒ ඒ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම. ඉතින් ඒ වගේ අපි මේ නොයේකුත් සූත්‍රයන්ට මහා ගැඹුරු ධර්මයන් තේරුම් ගන්න පුළුවන් සූත්‍ර. හිත ඇත්තටම සෝදායක தත්ත්වයට සමාහිත தත්ත්වයට පත් කරන සූත්‍ර ධර්ම. ඕනෑතරම් සූත්‍ර පිටකේ තියෙන. ඉතින් ඒවා අරන් විමසන්න ඕනේ. විමසනකොට ඒවා අරගෙන ඒවා පිරික්සන්න ඕනේ. එතකොට අපිට විශාල සතුටක් උපදිනවා. විශාල සතුටක් උපදිනවා පින්නත්. අන්න ඒ ප්‍රීතිය හරිද? අතුලාන්ත බුදුරජාන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන, එතකොට ඒ පිළිවෙත ගැන හරිද? විශාල ප්‍රීතියක් උපදිනවා. මේ කාම ලෝකයෙන් හිත අතමිදෙන්න බලන එතකොට. ඒ වගේම සම්ඩෝනේ. හරිද? රතන සූත්‍රයත් ඇති. දන්න සූත්‍ර ටික අරන් බලන කර්ණීය සූත්‍රයත් තේරුම ඇතුළු හරිද විමසලා බලන්න මහා මංගල සූත්‍රය විමසලා බලන්න ඒක තියෙන කරුණ විමසලා බලන්න එතකොට අපිට ඒ ප්‍රීතිමත් ස්වභාවයකට පත් වෙන්න හිත සාන්ත කරගන්න පුළුවන්කම තියෙනවා ඊළඟ අවසාන කාරණාව තමයි තන්විමුක්තතාව කියලා කියන්නේ ඒ කියන්නේ මම නිරාමිස ප්‍රීතියෙහි යැලෙමින් වාසය කරනවා මම නිරාමිස ප්‍රීතිය උපදවා ගන්නවා කියලා ඒ නිරාමිස ප්‍රීතිය උපදවන පැත්තටම නැමිච්ච හිතක් සහිත ජීවත් වෙනවා නැමුණ හිතක් රහිතව ඒ පැත්තටම නැඹුරු වෙච්ච හිතක්. ඒ කියන්නේ අපි අරිස්ථාන කරගන්නවා දැම්මම දැම්මම හිත තද කරගන්නවා. මොකද්ද? මම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී ධර්මයන් වලට වහල් වෙලා ඒවායින්ම සතුට හොය හොය හිටිය මෙතර කාල. ඒවායින්ම ප්‍රීතිය හොය හොය හිටිය මෙතර කාල. ඉවරක් නැතුව. හරි. එතකොට ඒකෙන් මා තෘප්තිමත් උනේ නැහැ. ඒකෙන් මට සතුට ඉපදුනාට ඒ සතුට తాවකාලික එකක්. ඒවා తాවකාලික විතරක් නෙවෙයි අනාගත බොහෝ දුක් උපදවන එක ඒවා. ඉතින් ඒක හින්දා මම නිරාමිෂ ප්‍රීතියම ආහාර කොට ජීවත් වෙන නිරාමිෂ ප්‍රීතිය උපදවා ගැනීම සඳහා තදින් කටයුතු කරනවා තදින් කටයුතු කරනවා තදින් කටයුතු කරනවා කියලා දැඩිව හිතෙන් ගැනීමට කියනවා ඒ පැත්තටම නැඹුරු වාසය කරන හැම වෙලෙම හිතෙන් තියෙන නැඹුරුතාවයට කියනවා තද විමුක්තතාවය කියලා. හරිද? ඒකට ඔන්නයේ කරුණු ටික තමයි අපිට නිරාමිස ප්‍රීතිය උපදවා ගන්න හේතු වෙන්නේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති. ලෝක පුද්ගල පරිවර්ජනතා, සිනිද්ද පුද්ගල සේවනතා පසාදනීය සුත්තන්ත පච්ච වෙක්කනතා සහ තදවි මුක්තතා කියන කාරණා ටික. ඉතින් අපි මේ ටික ඇහෙනකොටත් අපිට ඊ타ත්ම ලොකු ප්‍රීතියක් උපදින්න ඕනේ. මේ හිත සකස් කරන වැඩපිළිවෙලක් අපිට ලැබිලා තියෙනවා නේද? නිරාමිස ප්‍රීතිය උපදවා ගන්න වැඩපිළිවෙල අපිට තියෙනවා. එහෙනම් මම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහිම ඇලි ඇලි ඉන්නේ නැතුව නිරාමිත ප්‍රීතිය උපදවා ගන්න වැඩපිළිවෙල ආරම්භ කළ යුතු තියෙනවා. ඉතින් මම බොජ්ජංග දේශනාව ආරම්භ කරනකොට හිත හදන වැඩපිළිවෙලට යන් කියලා. මේකේ හිත අලවාගත්තේ නැත්තම් නිරාමිත ප්‍රීතියේ හිත අලවාගත්තේ නැත්තම් පින්වත්නි අපි හැම වෙලෙම ඇලෙන්නේ කොහෙද? සාමිස පැත්තටමයි. හරි? දේශනාවේ තියෙනවා ගේහ නිස්සිත සෝමනස්සය උපදවාගෙන නෙක්කම්ම ගේහනිසිත සෝමනස්සේ ප්‍රහාණය කරන්න නම් ඒ කියන්නේ අපි දැන් අපේ හිත හැම වෙලේම ඇලි ඇලි ඇලි ඇලි තියෙනවනේ ඔය නේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩම් කඩම් මේවාම මේවාම හොයන ගතියක් තියෙනවනේ අන්න ඒ ඒ ඉල්ලන සැපය තමන්ගේ හිතෙන් ප්‍රහාණය වෙන්න නම් මොකද කරන්න ඕනේ අන්න නෙක්කම්ම නිසිත නැත්නම් නිරාමිස සැප ආදේශයක් කරලා ගන්න ඕනේ ඉතින් ඒක ආය ආය ආය ආය මම කියනවා. නිරාමිත සැපය මහා සැපයක් කියලා Tamange හිතට තදින් ගැඹුරෙන් දැනෙන්න ඕනේ පින්නත්. හරි ගැඹුරෙන් දැනෙන්න ඕනේ මේ නිරාමිත සැපය මහා සැපයක් කියලා. අන්න එතකොට තමයි මගේ හිත ඒ පැත්තටම නැඹුරු වෙනවා. ඒ පැත්තටම නැඹුරු වෙනවා. ඒ තමයි මහා ගැඹුරෙන්ම ඇදි ඇදි ඇදි ඇදි යන්නේ සාමිස සැපත් හලලා දාලා යන්නේ. අපි කටින් කිව්වට ඒක හරියන්නේම නැහැ. හරිද? කටින් කිව්වට හරියන්නේම නැහැ. ඒ निराமிස සැපය තමන්ගේ මේ සාමාන්‍ය ලෞකික සැපයට වැඩිය වැඩි සැපයක් තියෙන බව පණිවිඩයක් විදිහට දෙන්න ඕනේ. ඒ වගේම ටික ටික ටික ටික සීලාදී ගුණධර්ම රකිමින් ඒ සැපය තමන්ගේ පැත්තෙන් උපදවා ගන්න ඕනේ. උපදවාගෙන ඒ ඒ උපදවා ගැනීමම සිතට ආහාරයක් වෙනවා. ඒ උපදවා ගැනීමම සිතට ආහාරයක් වෙනවා. එතකොට ඒ ආහාරය වළඳපු මේ හිත නේද ප්‍රීතිය කියන ආහාරය ඒ උපදවාගත්ත කියන්නේ මේක භාවිතයට ගත්ත කියන එකනේ. අන්නේ හිත හැම වෙලේම ඉල්ලන්නේ රූප ශබ්ද රස ස්පර්ශ ගන්ධ රස ස්පර්ශ නෙවෙයි අනිත් දේවල්. මේකට හරිය අපූර්ව උදාහරණයක් තියෙන ධර්මයේ මේ කුෂ්ඨ රෝගියාට ගින්දර සැපද දුකද ගින්දර සැර ගින්දරට චිත්‍රය බලනකොට හරිය සපයි. නේද? ඊට පස්සේ මෙයා මේ ගින්දර ගින්දර සැපේ විඳ විඳ ඉන්නවා ඉතින්. දැන් මෙයාට කුෂ්ඨ රෝගී හොඳ වෙනවා. හොඳ වෙලා දැන් මොකද කරන්නේ? මෙයා කුෂ්ඨ රෝගී හොඳ වෙලා ඇවිදගෙන යනකොට එක දවසක් ගින්දරක් ළඟ කුෂ්ඨ රෝගියෙක් නිකන් සැපට ඉන්නවා දැන්. පේනවා. හරි. අර ගින්දරක් ළඟ වෙන කුෂ්ඨ රෝගියෙක් සැපට ඉන්න ඇති. ගින්දර ළඟට ඉන්නකොට යට සැපයිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා දැන් බලනවා ගින්දරට ගිහිල්ලා මෙයාට මහ දුකයි. දැන් මේ බලන්නකො. අරයට ගින්දර සැපයි, මට ගින්දර දුකයි. දැන් එයාට ප්‍රාර්ථනාවක් එනවද? ප්‍රාර්ථනාවක් එනවද? කුෂ්ඨ රෝගිය හැදේවා. ඇයි? ඇයි ඒතර ගින්දර සැපයිනේ? එහෙම එකක් එනවද? එන්නේ නැහැ. නිරාමිස ප්‍රීතිය, නිරාමිස සැපය විඳ කෙනෙකුට සාමිස සැපය කොයි වගේද? නේද? කුෂ්ඨ රෝගියා ගින්දර ළඟට වෙලා උපදී මේ ඇති කරගන්න සැපය වගේ. ඉතින් ඒක හිතට ආහාරයක් කරලා දෙන්න ඕනේ. අවබෝධයට හේතු වෙන්නේ කියන්නේ අන්න ඒකයි පින්නත් නේ. මේ මාර්ගයේ අලවා කියන්නේ සිත ඔන්න නිරාමිස ප්‍රීතියයි. ඒ ප්‍රීතිය අවබෝධය ඇති කරගෙන අන්තිම මොහොත දක්වාම අවශ්‍යයි. අවබෝධය ඇති කරගන්න අන්තිම මොහොත දක්වාම අවශ්‍යයි. ඒක නැත්තම් මේ මාර්ගය තුල හිත යන්නේ ඇලි ඇලි යන්නේ නැහැ. එතකොට මේ ඒක තුල ඇලි ඇලි යන්න ඕනේ. එහෙම ඇලීමෙන් යෑමෙන් අවසාන වශයෙන් මොකද වෙන්නේ? ගොඩ බිමකට සාන්ත වෙච්ච විසගෝර සර්පයන්ගෙන් තොර සත්තුන්ගෙන් තොර ගඟෙන් එහා පැත්තේ තියෙන ගොඩබිමක් තියෙනවා. මේ පැත්තේ කරදර ඔක්කොම තියෙනවා. කවදාවත් මේක පීනන්නයි දැන් හදන්නේ. නේද? ඒ පීනන හැම වාරයකම යාගේ උත්සාහයක් නොසන්සුන්කමක් තියෙන එහා පැත්තේ පීන ගන්න ඕනේ කියලා. පීනුවාට පස්සේ ඒ නොසන්සුන්කම තියෙනවද? නෑ. පීනනකම් ඒ නොසන්සුන්කම කැමැත්ත තියෙන්න ඕනද නැද්ද? නේද? අන්න ඒ වගේ මේ හිතේ සාමිස ප්‍රීතිය දුරු වෙනකම්ම නිර්ාමිස ප්‍රීතිය අවශ්‍ය වෙනවා. ඒකේ හිත ඇලි වාසය කිරීමක් ඕන වෙනවා. අවබෝධය ළඟා කරගන්න තුරුම නේද? නැගලා යන පහුර ගඟේ ඉවුනාට පස්සේ කරේ තියන් යනවද? නෑ. ඉතින් අන්න ඒ වගේ අවබෝධය ඇති කරගන්න තුරුම ඒ අවබෝධයට හේතු වෙන මාර්ගය තුල ප්‍රීතිය අවශ්‍ය වෙනවා. කවදා හරි මේ ප්‍රීතිය වර්ධනය වෙලා වෙලා වෙලා මාර්ගංගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ විවේක නිස්සිතෝ, විරාග නිස්සිතෝ, සග්ග පරිණාමෝ, නිරෝධ නිස්සිතෝ ප්‍රීතිය කියලා කියනවා. ඒ කියන්නේ මාර්ගංග අවස්ථාවේදී උපදනා වූ ප්‍රීතිය මම ඒව ගැන විස්තර කරා. ඊපෙරේද දවසේ ඉතින් අද අදින් අපි ප්‍රීතිය පිළිබඳ සාකච්ඡා කිරීම ඉවර කරනවා. හෙට දවසේ පස්සද්ධි සම්බොජ්ජංගය ගැනයි දේශනාව ආරම්භ වෙන්නේ. මම හිතන්නේ ඒකත් එක දවසකින් වගේ ඉවර කරගන්න පුළුවන් වෙයි. දින කීපයක් ආයමෙන් මේ බොජ්ජංග දේශනාව වුණාට පස්සේ බලාපොරොත්තු වෙන්නේ නීවරණ ගැන නීවරණ ධර්ම මොකද බොජ්ජංග වලට ප්‍රතිවිරුද්ධ ධර්මතාවයන් තමයි නීවරණ අවබෝධය වසන් කරන ධර්මතාව පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අද දවසේත් මේ අය බොහොම ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරලා තමන් විතරක් ධර්මයේ ශ්‍රවණය කරලා මදි අන්නට ධර්මයේ ශ්‍රවණය කරන්න දෙන්න ඕනේ කියලා පින්නන්ත ඔබ හැමදෙනා වෙනුවෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා ගත්තේ මේ මැදිරිය වාසය කරන නැත්නම් ඉතින් ඒ ආය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු අන්න ධර්ම අවබෝධය සඳහා සපේලා කටයුතු කරපු ඒ පිරිසට තමන්ගේ අවබෝධය සඳහාම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.